මට මේ ශාලීනී කළ යුතු කතාව පිළිබඳ මාතෘකාවක් නම් ඉන්නේ නැහැ. ඒත් බෞද්ධ අප විසින් අවශ්‍යයෙන් බත යුතු කරුණු ස්වල්පයක් පිළිබඳ කතා කිරීමටයි මා බලාපොරොත්තු වන්නේ. අප දන්නවා අපගේ සාසු වූ බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි කියන උභය පක්ෂයටම දේශනා කළ වදාළ ධර්ම කාණ්ඩයන් අපගේ ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සාස්ත්‍රීය වහන්සේ ලක්ෂයට පිළිගත්ත හැමදෙනාගේම පරම බලාපොරොත්තුව සියලු දුකින් නිදහස්ව ලබන ශාන්ත වූ නිර්වාණ සම්පත්තියයි. අප යම් දවසක බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යන්නේ රත්නත්‍රයේ සරණ ගියෙන්ද ඒ අවස්ථාවේ සිට අප බලාපොරොත්තු වන්නේ ඒ රත්නත්‍රයේ සරණ යාමෙන් සියලු දුකින් නිදහස් ලබන ඒ සාන්ත සපත වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. ඒ තමයි බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තු. ඒත් මේ බලාපොරොත්තුව ඒ પરමාර්ථය දවසකින් දෙකකින් කෙනෙකුට සිදු කර ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා තමන් සුදුස්සෙකු වන්නට ඕන. ඒ සුදුස්සෙකු වීම සඳහා බෞද්ධයෙකු විසින් අවශ්‍යයෙන්ම තමන්ගේ කය වචන සිත කියන මේ ద్వාරත්‍රය රැකගෙන ඒ ద్వාරත්‍රයෙන් සිදුවිය හැකි වරදින් මිදලා වාරත්‍රයේ සිදු කළ හැකි යහපතේ යෙදෙන්නට ඕන. එයම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයේ හැටියට දැක්වෙනවා. සබ්බ කාපත්ත අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතං බුද්ධාන් සාසන. අම බුදුරජාණන් වහන්සේලාගේම අනුශාසනයේ ඒකයි සියලු කවලින් වැළකීම කුසල් කිරීම ආ සිත පිරිසුදු කිරීම. ඒවා ධර්මයේ දැක්වෙන පරිදි තවත් වචන තුනකින් පෙන්වනවා නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කිරීම. යම් දවසක යම් කිසිවෙකු සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කෙලේ වේද? ඒ අවස්ථාවේදී අපේ සීලතාව හඳුන්වන්නේ රහතන් වහන්සේ කියලා. ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව සම්පූර්ණ කළ උතුමා තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. එතෙක් අප දිනුවන්නට ඕන ඒ දක්වා. ඒ දිනුව සලසා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ওই සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව දේශනාකට වදාළ වදාරා තිබෙනවා. අප තවත් විදිහකින් කලකනවා නම් වහන්සේගේ සාසනය කුමක් සඳහාද කියලා චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම සඳහා ඒ චතුරාර්ය සත්‍යෙහි දුක්ඛාර්ය සත්‍යය පිළිබඳව අපට කරන්නට තිබෙන්නේ දුක දුක්ඛම බව පිළිසඳ දැන ගැනීම. ඒ වහන්සේගේ පළමු ධර්ම දේශනාවෙහිදී දක්වා වදාලා ඒ දුක පිළිබඳව කල යුත්තේ කුමක්ද කියලා පරිඤ්ඤය කෘත්‍යය පිළිසඳ දැන ගැනීම. ඊළඟට ඒ දුක නිකම්ම ඇතිවන්නක් නෙවෙයි එහෙම නැත්නම් කවුරුන් විසින් හෝ උපදවන්නක් ඇති කර නිපදවන්නක් මවන්නක් නෙවෙයි නිර්මාණය කරන දෙයක් නෙවෙයි යම් හේතුන් ප්‍රත්‍යයන් නිසා ඇතිවන්නක් බව ධර්මයේ බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළා ආර්ය සත්‍ය දේශනාවේදී උන්වහන්සේ අපට පෙන්වා වදාළේ ඒ දුක ඇතිවීමේ හේතුව හැටියට কৃষ্ণාව යායන් කන්නා පෝනෝ භවිකා මන්දිරාජ සහගතා తත්‍ර తත්‍රා විනංගිනී සියතිදං කාම සංහා භව සංහා විභව සංහා යන මේ වචන වලින් මහන්සිය අපට උගන්වා වදාලා එය કૃષ્ණාවයි නිදුක ඇතිවීමේ හේතු. ඒ કૃષ્ණාව පිළිබඳව කළ යුත්තක් තිබෙනවා. ඒ කළ යුත්ත කුමක්දයි කියා උන්වහන්සේ දැක්ුවා. කොහොමද ඒ උන්වහන්සේ දක්වා වදාළේ? ඒ કૃષ્ණාව නැත්නම් සම්දේ සත්‍ය පහ කළ යුතුයි. ප්‍රහාණය කළ යුතුයි. නැති කළ යුතුයි. ඊළඟට දුක්ඛ නිරෝධාරි සත්‍යය කියන නිවන පිළිබඳව කළ යුත්තක් තුන් වහන්සේ වදා. කුමන්ත කළ යුත්තේ ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම. සත්‍චිකාපත්ත. ඊළඟට තුන් වහන්සේ වදාළේ මාර්ග සත්‍යය. ඒ මාර්ග සත්‍යය පිළිබඳව කළ යුත්ත හැටියට වදාරා තිබෙන්නේ ඒ වැඩි යුතුයි. භාවයේ සම්බන්ධ. එතකොට දුක පිළිතුම දැන ගැනීමත්, සමුදය දුරු කිරීමත්, නිර්වාණය සාක්ෂාත් කිරීමත් ආර්ය මාර්ගයේ සංචාතය අංග අපකින් යුක්ත වූ මේ මාර්ගය වැඩිමත් කියන මෙයා ඒ බෞද්ධයෙක විසින් කළ යුතු තිබෙනවා. ඒ ඒ ක්‍රියාවන් ක්‍රියාදාමය සම්පූර්ණ වූ කලක් ඒ ඒ ක්‍රියා සියල්ලම සම්පූර්ණ කෙලේ නම් යම් කෙනෙකු ඒතනත් ආද හඳුන්වන්නේ සාතන් වහන්සේ නැත්නම් උන්වහන්සේට කියනවා නම කතකිච්චෝ කලගිත්ත කොටවස තවත් කරන්නට දෙයක් නැහැ ඒතර ජීවිතයේදී අප දෙතිරික් කරනවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පිළිපදින්නේ නම් පිළිගන්නේ නම් ඒ පිළිගන්නේ නම් අප විසින් උන්වහන්සේ දක්වා වදාළා ඒ ප්‍රතිපත්ති මාර්ගෙහි යෙදෙන්නට ඕන. ආරෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාතේ ප්‍රතිපත්ති මාර්ගයෙන්ම තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් තුනකට බෙදා දක්වා තිබෙන්නේ. එහි යෙදෙන්නට ඕන. එහෙම නැත්නම් බෞද්ධ කියන නාම ධාරිතේ නැතිවම එතරම් වැඩක් නැහැ. ඒකට බෞද්ධයෙකු විසින් රත්නත්‍රයේ සරණ ගොස් ඊළඟට සිල්වත් බෞද්ධයෙකු වන්නට උත්සාහ කරන්නට ඕන. ඉතින් රත්නත්‍රයේ සරණ යාමේ කියන එකත් අප තේරුම් ගන්නට ඕන කුමක්ද කියන්නේ. භික්ෂුන් වහන්සේ නම් මහානකම ඉල්ලන අවස්ථාවේදී සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන පච්ච කරණත්තාය ඉමං කාතා සංගහිත්වා සබ්බාදී තමන් සම්පේ යනුවෙන් ඉල්ලා සිටිනවා. ඒ තමන්ගේ මහානකම තමන්ට ලබා දෙන්නේ කුමක් සඳහාද සියලු දුකෙන් නිදහස් ලැබෙන උතුම් නිර්වාණයට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අප එබඳු වචන පාවිච්චි නොකලත් රත්නත්‍රයේ සරණ යාමේදී අපගේද බලාපොරොත්තුව එයයි. ගිහියන් අපේ අපගේද බලාපොරොත්තුව මේකයි. එහෙම නැත්නම් බුද්ධ ආගමෙන් අපට ඇති ඒ තරම් වැඩක් නෑ. මක්නිසාද? නනි සීලවතං හේතු උපජ්ජන්ති තථාගතා අත්‍යක්කරා පීනිපදා සම්බුද්ධේන පකාසිතා යන්නේ අප අසා තිබෙනවා ගාථා ප්‍රඥා. බුදුරජාණන් වහන්සේලා ලෝ පහළ වනුයේ ලෝකයා සිල්වතුන් කරන්නට ඒ සිල්වතුන් හේතු කොටගෙනම නෙවෙයි බුදුරු ලෝකයට පහළවන්නේ. එහෙම කියන්නේ සිල්වතුන් කවදත් ලෝකෙහි සිටියා. සිල්වතුන් සිටිය යුතු වර්තමාන ලෝකෙහි සිල්වතුන් ඇතැම් විටක නැති වෙනකත් ඉඩ තිබෙනවා. එහෙම වුණා. කවදත් සිල්වතුන් ලෝකෙහි සිටියා. සීවත් බලක් නැත්නම් ධ්‍යාන ලැබීම ආදී එවැනි උත්තරීය මනුෂ්‍ය ධර්ම වශයෙන් සඳහන් වෙන ඒවාට පැමිණීමට පුළුවන් කමක් නැහැ. අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ උපන් බල දැනගන්නට ලැබුණු කාලදේවල තාපසයන් සුද්ධෝදන රජතුමා වෙතින් ඒ ගැන විමසූ කල තම පුත්‍ර රත්නයේ ගෙනහැර පෙන්වුවා. කෙනෙක් පෙන්වුවා ඒ තාපසතුමා. ඒ තාපසතුමා කෙබඳු කෙනෙක්ද? අෂ්ට සමාපත්තිලාභී කෙනෙක්. අෂ්ට සමාපත්ති. අෂ්ට සමාපත්තීන් පිළිබඳ කවර කතාද සීලයක් නැත්නම්. සීල නැති කෙනෙකුට ලබන්නට පුළුවන් තත්වයක් නෙවෙයි ඒක. ඒ නිසා අපට පේනවා සීවතුන් බුදුරජාණන් වහන්සේ ලෝකහල වන්නට පෙර ආසුවක් සිටියා. එනිසා සීවතුන් ඇති කරලීම නොපමණක් බුද්ධ ශාසනයෙහි පරමාර්ථය නෙවේ. බුදුරජාණන් වහන්සේලා ලෝකයාට ප්‍රකාශ කරන්නේ අටක්කරා තීනි පද අකුරු අටකින් යුක්ත වූ පද තුනක්. මොනවාද ඒ අකුරු අටකින් යුක්ත වූ පද තුන? අනිච්ඡං දුක්ඛං අනාත්තා. අනිච්ඡං දුක්ඛං අනාත්තා කියන මෙන්න මේ පද තුනයි සම්බුද්ධේන ප්‍රකාශක. ඒ සම්බුද්ධයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ. යම් කෙනෙකු මේ අතුරු අතකින් යුක්ත වූ ගත තුන පිළිබඳ අවබෝධය ලැබුවේ නම් හිතමේ ධම්මමුණියේ ඒ අවබෝධය සම්පූර්ණ කළ තුමා හඳුන්වන්නේ රාතන් වහන්සේ කියලා. ඉතින් මේ කරුණ වලින් මා මේ පින්නතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පරමාර්ථය නම් සල් කෙලෙසුන් මතා ලබන රහත් බව කියන. අද ඒ தත්ත්වයට පැමිණීමට පෙර ආසුව කෙනෙක් పూర్ව භාග ප්‍රතිපදාවක් పూర్ව භාග ප්‍රතිපදාවක් තමන් ඒ ಗುಣ ධර්ම පුරන්නට ඕන. සිල්වත් වන්නට ඕන. සමාධියේ කියන චිත්ත ඒකාග්‍රතාව ලබන්නට ඕන. අර අකුරු අටකින් යුක්ත වූ කලතුනේ කියාරයක් වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණාව බෝධය සඳහා වූ විදර්ශනා ප්‍රඥාව දියුණු කරන්නට ඕන. මේ තුන බෞද්ධයෙකු විසින් අවශ්‍යම කළ යුතු කරුණු. එහෙම නැත්නම් බෞද්ධ වූ ප්‍රමණී සියල්ලම සම්පූර්ණ වේයයි කියා සිතා ගත්තොත් ඒ වැරදි. ඒ නිසා පළමු කොට බුදුරජාණන් වහන්සේගේ ඒ අනුශාසනය පිළිගත් බෞද්ධයන් විසින් තමන් සරණ යන රත්නත්‍රය පිළිබඳව දැනගන්නට ඕන. රත්නත්‍රය කියන්නේ කුමක්ද? කියලා පළමු කොට දැනගන්නට ඕන. ඒ තමන්ගේ ඒ රත්නත්‍රයේ Taman කරන යන්නේ රත්නත්‍රය පිළිබඳ ඇති දැනුම අවබෝධය යම් තරමකට තමා තුළ පවතීද ඒ තරමකට තමා ಗುಣධර්ම පිරීමේ නියමුණු කෙනෙක් වෙනවා. මේ කිනුතුනක් ආයේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේද ඇතුළු ඒ රත්නත්‍රයේ පිළිබඳව අග්ගත් පසාද සූත්‍රයේ කෙලෙසද වදාරා තිබෙන්නේ. යාත්තා භික්කවේ සත්තා අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා රූපිනෝවා සංිනෝවා සංිනෝවා නේව සංී නාසංිනෝවා තථාගතෝ තේකං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ යේ භික්කවේ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේ කෝතන පසන්නානම් අග්ගෝ විකාශෝ හෝති මේ විදිහටයි උන්වහන්සේ බුද්ධ රත්නය පිළිබඳව දේශනා කොට වදාළේ. මහමිනි යම්තාක් සත්‍යය වෙතද්ද පානති පා ඇති දෙපා ඇති සතර පා ඇති බොහෝ පා ඇති සත්‍යයන් වෙද්ද. ඒ වගේම රූපය ඇත්තා වූද රූපය නැත්තා වූද සත්‍යය වෙද්ද. සංඥාව ඇති සංඥාව නැති සංඥාව ඇත්තේද නොවේ නැත්තේද නොවේ කිය හැකි නේරසඤ්ඤී නාසඤ්ඤී සත්‍යෝ විද්ද කියන මේ සකලම සත්‍යයන් සකල සත්‍යයන් අතර තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ඒ අරහත් සම්්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේම ඔවුන් අතර ශ්‍රේෂ්ඨ වී අග්‍රවේ විද්‍යාව මහන්සි වදා ඒ අග්‍ර වූ තථාගතයන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ සරණ යාම් වශයෙන් යම් කිසි කෙනෙකු පාදීද අග්ගේතේ පසන්නා එතනත්තාගේ පැහැදීම අග්‍ර වූ තථාගතයන් වහන්සේ කෙරෙහි දැරින් අගේ කෝපන පසන්නාන අග්‍රෝ විපාකෝ හෝති. ලබන්නා වූ විපාකයේද අග්‍ර විපාකයක් වේ. එතකොට බලාපොරොත්තු වන විපාක දෙකට හැකි වුණා නම් කොටස් දෙකකට ලෞකික ලෝකෝත්තර ලෞකික විපාක කියලා කොටසක් තිබෙනවා ලෝකෝත්තර විපාකය කියලා කොටසක්. ඒ අග්‍ර කියන වචනේ මේ දෙකම යොදා අප කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා ඒ බුද්ධ රත්නය බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනෙකු අපායට නිවන් දෙන්නේ මෙතනින් සැබ දෙව්ලොව උපදිනවා කියලත් වදාරා තිබෙනවා. ඒ වගේම දෙව්ලොව උපදින ඒ රත්නත්‍රයේ සරණ ගිය දෙවියා එහෙම රත්නත්‍රයේ සරණ යාමක් නැතිව දෙව්ලොව උපදින දෙවියාට වඩා කරුණු 16කින් අදපැන්පත් වෙනවයි කියා ධර්මයේ දිව්‍යමය දිව්‍ය වර්ණයෙන් ආයුෂයෙන් බලයෙන් අධිපතිකමෙන් ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒ දිව්‍ය කාම යන්ගෙන් ඒ දෙවියා අගතන්පත් වෙනවයි අන්‍ය දෙවිවරුන්ට වඩා ඒ කියන්නේ අන්‍ය දෙවිවරුන් අභිභවා මේ කර්ම වලින් ඔහු උසස් තැනක් භජනය කරනවායි ඒවා ලෞකික විපාක ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනෙකු බලාපොරොත්තු වන්නේ අග්‍ර විපාකයක් හැටියට එබඳු ලෞකික විපාකයක් නෙවෙයි උන්වහන්සේ පිළිබඳව ඇතිවන්නා වූ ශ්‍රද්ධාව එයයි මේ පැහැදීම කියා දක්වා තිබෙන්නේ ඒ පැහැදීම ලෞකික පැහැදීමක් και ලෝකෝත්තර පැහැදීමක් කියලා දෙකකට බෙදෙනවා ලෞකික ශ්‍රද්ධාවක් තිබෙනවා ලෝකෝත්තර ශ්‍රද්ධාවක් ඒ ලෞකික ශ්‍රද්ධාව කොයි වෙලේ කවර අවස්ථාවකදී කවර කරුණක් නිසා වෙනස් වේදයි කාටවත් බෑ කියන්නේ. ඒ නිසා තමයි සමහර විට මේ දීගෙයි වාසය කරමින් ಗುಣධර්ම පිළිම අමාර්ය. ඒ නිසා ඒ දුෂ්කර වූ පැවිද්ද ලබන්නට ඕනේ කියලා පැවිදි බව ලබන. ඇතම් පින්නතුන් වහන්සේලා ඇතම් විටක ඒ රත්නත්‍රයේ පිළිබඳව පැවැත්තා වූ ශ්‍රද්ධාව නැතිව යාම හේතු කොටගෙන ඒ උසස් වූ මහානකමින් මහානකම අත්හැරලා නැවතත් ජීවි ජීවිතයට ඇතුළත් වෙනවා. ප්‍රමණක් නෙවෙයි සමහර විටක Taman පිළිගත්ත ඒ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය අත්තර වෙනත් දෙවිවරුන් පිළිගන්න අවස්ථාවන්ටද පරිවෙන්නේ. මක්නිසාද ලෞකික ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවත්ව සිටි බැවින් එය ත්‍රිවේලේ කැඩේද දිනේද දන්නේ නැtei කියන්නේ යම් අවස්ථාවක ලෝකෝත්තර ශ්‍රද්ධාව උපදවා ගත්තේ නම් ඒ උපදින්නේ පළමු වරට සෝතාපට්ටි මග්ග කියන ඒ මාර්ග පිට උපදවා ගැනීමෙන්. ඒ தത്വයට සම්බන්ධ වෙන කවදාවත් ඒ ශ්‍රද්ධාව නැතිවන්නේ නැහැ, වෙනස් වන්නේ නැහැ. ඒ ශ්‍රද්ධාව ස්ථිර ශ්‍රද්ධාවක්, අචල ශ්‍රද්ධාවක් වල. දෙවියෙකුට, බඹෙකුට, මරෙකුට, යකෙකුට කාහටවත් ඒ ශ්‍රද්ධාව නැති කරන්නට බැහැ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නු ගන්නා ගනු ලබන ඒ පැහැදීම අග්‍ර වූ විපාකය පිණිස පවතිනවා නම් ඒ අග්‍ර විපාකයේ වශයෙන් සැලකිය යුතු වන්නේ ලෝකෝත්තර විපාක. ලෝකෝත්තර මාර්ගයේ කියන ඒවා කුසල. ඒ කුසලයට අනුතුරුව ලැබෙන ඵලය තමයි විපාක. ලෝකෝත්තර විපාක. අන්න ඒ විපාක අග්‍ර විපාකයයි කියන්නට පුළුවන් ගිය යුතු ඒවා. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ ඒ ලෝකෝත්තර විපාකයන් අතරින් පළමුවෙන්ම ලැබෙන විපාකය වෙන සෝතාපට්ටි ඵලයේ කියන මේ ඇති උසස්කම දැක්වීම වශයෙන් කාලසිටි පුත්‍රයා අරබයා දේශනා කළේ අගාථා මේ පිළිබඳව මතකයි තකව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාභිපච්චේන සෝතාපට්ටි ඵලං කරා මුළු ලොවට ලොවටම පෘථිවියටම අග රජු වනවාට වඩා දෙව්ලොව දෙවියෙකු වශයෙන් උපදිනවාටද වඩා මුළු ලෝකයටම අධිපති මහා බ්‍රහ්මීතු වෙනවාටද වඩා සෝවාන් ඵලය උතුණී කියලා ඒ ගාථාවෙන් දැක්කේ බුදුරජාණන් වහන්සේමයි දේශනා කළේ. මුළු පෘථිවියට අගරජදීම මේ දිනුත්මත් ආයතී චක්‍රවර්ති කියලා රජ කෙනෙක් පිළිබඳව සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට බෝධි සම්භාරයේ පුරණ කාලයේ මේ ජාතිවල චක්‍රවර්ති රාජ්‍ය සම්පත් ලැබුවා. මහා මණ්ඩාත රජතුමා පිළිබඳව මේ දිනුත්මත් ආත්ති දෙනවා. අනේ එහෙම රජකු වෙනවාට වඩා දෙව්ලොවේ ඉපදීම ගැන දක්වා තිබෙන ඊට පස්සේ මක් නිසාද එහෙම කියන්නේ? මිනිසකු වශයෙන් ඉතාම උසස් සම්පත් විඳින තැනැත්තා හැටියට දක්වන්නේ චක්‍රවර්ති රජතුමා. ඒ චක්‍රවර්ති රජතුමා අවුව බැගින ඒ සම්පත මිනිස් සම්පත්, මිනිස් සම්පත. දිව්‍ය සම්පත්තියක් නෙවෙයි. මිනිස් සම්පත් චක්‍රවර්ති රජතුමා වින්දා එක දෙවියෙකු විඳින දිව්‍ය සම්පත් පිළිබඳව සසුනා බලන විට එය දක්වා තිබෙන්නේ දිනුයි. මනුෂ්‍ය සම්පත්තිය දිව්‍ය සම්පත්ත හා සසුනා බලන විට මනුෂ්‍ය සම්පත් දිනුයි කියලා ඉතිනවා. කපන කියලා වචනයක් පාවිච්චි කරනවා. කපන. කපන කියන්නේ දිලින්දා. එතකොට දෙවියෙකු වශයෙන් විඳින සාමාන්‍ය දෙවියෙකු වශයෙන් විඳින මේ දිව්‍ය සම්පත්තියන් චක්‍රවර්ති රජතුමෙකු වශයෙන් විඳින ඒ රාජ්‍ය සම්පත්තියක් කියන මේ සම්පත් දෙක සතුලා බලන විට සාමාන්‍ය දෙවියෙකු විඳින සම්පත චක්‍රවර්ති රජතුමා විඳින සම්පතට වඩා උසස්. උසස්. ඒ දිව්‍ය සම්පත. ඒ නිසායි පළමුවෙන් කතව්‍යා ඒක රජ්‍යේනේ කියා දක්වා ඊළඟට සද්දක්ක ගමනේනවා කියලා දැක්ක. සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකෙම අධිපති වන වීමට වඩා තමා බ්‍රහ්මයා කලකන්නේ එලෙසයි. බ්‍රහ්මයා පිළිබඳ බ්‍රහ්මයා ලෝකයේ නවූතනත්තා හැටියට පිළිගන්න ඒ අය විසින් ධර්මයා තමයි ප්‍රධානය හැටියට ගන්න. අන්න ඒ මහා භ්‍රඥා වීමටද වඩා සෝතාපට්ටි ඵලය උතුම් කියලා දක්වනවා. ඉතින් සෝවාන් ඵලයට පැමිණිය හැකි කාටද? බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයේ පිළිබඳ නොසලෙන ශ්‍රද්ධාවක් උපදවා ගත්ත කෙනෙකුට රත්නත්‍රයේ පිළිබඳ ශ්‍රද්ධාව නැති කෙනෙකුට කවදාවත් බෑ සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණෙන්න. ඒ බුද්ධ ආදී රත්නත්‍රයේ විශ්වාසම කරන්නෙකුට ලබාගත හැකි තත්වයක් නොවේය. ඒ නිසා ඒ සෝවාන් ඵලය ලබා ගැනීමටද ඉවහල් වෙන රත්නත්‍රයේ සරණාමී කියන එක. ඊටාම උසස් දෙයක් හැටියට කලකන්නට. මක්නිසා රත්නත්‍රය අපට හැමදාම ලැබෙන්නක් නෙවෙයි. බුදුරයන් වහන්සේලා ලෝකේ හැමදාම පහළවන්නේ නැහැ. බුද්ධ ශූන්‍ය කාල කොයිතරම් බුදුවරු ලෝකේ නැති කාලම තමයි වැඩි. බුදුවරු ලෝකේ පහළවන කාල බොහොම අඩුයි. සාරා සංකේත සාරා සංකේත කල්පලක්ෂයක් කියන අති දීර්ඝ කාලය මුළුල්ලෙහි බුදුරයන් වහන්සේලා ලෝ පහළ වුණේ 24 නමයි. නියත විවරණ ලබා ගැනීම සඳහා අපේ බෝධිසත්වයන් වහන්සේට ඒ 24 ගමක් මුණ ගැසුණා. ඒකා දීර්ඝ කාලයක් නෙවෙයි. 24 ගමක් විපාක. ඒන්න තේරෙනවා බුදුවරු ලෝකයේ බොහෝම විරල පිරිසක්. ඉතින් එහෙමනම් උන්වහන්සේ විසින් ලෝකයාට දේශනා කර වදාරන ධර්මයක් ඒ උන්වහන්සේ විසින් පිළිතුරා වදාරන සංඝ ශාසනයක් කියලා. මේ ඉතිරි රත්න දෙක කොයිතරම් දුර්ලභද? අනේ දුර්ලභ වූ රත්නත්‍රයයි අපට මුණ ගැසී තිබෙන්නේ. රත්නත්‍රය බොහොම වටිනා නිසායි රත්න කියලා නම දීලා තියෙන්නේ. රත්න කියන වචනේ දීලා තියෙන්නේ නම දීලා තිබෙන්නේ බොහොම වටිනවා. ඒ නිසා චිත්ති කතං මහග්ගන්ත අතුලං දුර්ලභ දස්සන අනෝම සත්ත පරිභෝගං රතනං තේන විච්ඡති යම්ෙන් දක්වා තිබෙන්නේ අය. චිත්ති කතං මහග්ගන්ත අතුලං දුර්ලභ දස්සන බොහොම ගෞරව කරන බොහොම උසස්කම කරනවා අපි. දැන් මුතු මැණික් ආදී දුර්ලභ වස්තු කටකබින්ති බල්කට වගේ නෙවෙයි මිනිසුන් සලකන්නේ. ඒවා බොහොම වටිනවා, ලබා ගැනීම දුෂ්කරයි. ඒ නිසා බොහොම ආරක්ෂාද කරගන්න. ඒවා යැයි වටිනාකම සලකා ගන්න. අපේ ගෞරවය ලැබීමට සුදුසුයි චිත්ති කත. මහාර්ග වටිනාකම නියම කරන්නට පුළුවන්. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියලා මේ රත්නත්‍රයේ පිළිබඳ වටිනාකම මොන විදිහකින්ද දක්වන්නේ? ඒ නිසාම නේද බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. විශේෂයෙන් බුද්ධ රත්නය, ධම්ම රත්නය කියන මේ රත්න දෙක මුලින් දැක්වෙන රත්න දෙක ඒ ගැන කතා නොකර අප සංඝ රත්නය තමයි ගැඹුරු සැලකුවේ. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සංඝයාට දෙන දානය පිළිබඳව කොහොමද? ඒ ආනිසංස ප්‍රමාණයක් කරනවාද මෙපමණයි කියලා. එහෙම ප්‍රමාණයක් කරන්නේ අනන්තයි අප්‍රමාණයි කියයි දක්වන්නේ. එහෙම දැක්වීමට හේතුව ඒ සංග්‍රහ පිළිබඳව පවත්නා වූ ಗುಣ සමුදාය. ඒ නිසා අන්න ඒ ගුණයන්ගෙන් යුක්ත බැවින්ම උන්වහන්සේලා පිළිබඳව වටිනාකම මෙබඳුයි මෙපමණයි කියලා දක්වන්නට බෑ. සත්‍යත්‍රයේ පිළිබඳවම තත්ත්වය ඒකයි. මොනවටද සමාන කළ හැක්කේ? අතුලන් කියලා කියන්නේ කා මොනම දෙයකටවත් සමාන කරන්නට බෑ. බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රය සම කරන්නට පුළුවන් නම් මේ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයට මිස වෙන කිසිවකට නෙවෙයි. එතකොට එබන් දෙකටම සම කිරීමක් නෙවෙන්න බැරි. කියනවා අතුල සමාන කළ හැකි දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේව කාහටද සමාන කළ හැකි? උන්වහන්සේගේ ධර්මය නවලෝකෝත්තර ධර්මයේ නැත්නම් සපර්යාප්තික නවලෝකෝත්තර ධර්ම. කුමකටද සමාන කළ හැකි? උන්වහන්සේ පිළිතුරා වදාළ ඒ සංඝ රත්නය උන්වහන්සේගේ උන්වහන්සේ දක්වා වදාළ ධර්ම මාර්ගයේ පිළිපද සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල කියන ඒ මාර්ගඵලයන්ට පැමිණි අස්කාරිය පුද්ගල මහා සංඝ රත්නය කවර දේකට කවර පුද්ගල ප්‍රත්‍යාසයකට සමාන කොට කතා කළ හැකිද? එහෙම සමාන කරන්නට බෑ. එබැවින් අකුලං දුර්ලභ දක්ෂණං දකින්නට කොයිතරම් අමාරුද? අපට නම් නිතර දෙවිලේ පෙනෙන නිසා හිතෙන්නට පුළුවන් මොකක්ද ඇති මේ දුර්ලභ බව එක්ක. ඒ බුදුරජාණන් වහන්සේ යම් තරම් දුර්ලභද? ඒ තරම්ම දුර්ලභයි මහන්සේගේ සංඝයා උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස වෙන ඒ සංඝ රත්නය ඒ වගේම දුර්ලභයි. බුදු කෙනෙකුම ලෝකේ පහළවන්නට ඕන. යම් කිසි දවසක ඒ සංඝයා අතර ඒ සංඝ ශාසනය පවත්නා කාල නිලයක් තියෙන කාලයක් තිබෙනවා. සංඝයා සිංහත්වය වාසය කරන තාක්කල් ඒ සංඝ රත්නය පවතිනවා. යම් දවසක මේ සංඝයාය කියලා දැනගන්නට තිබෙනවා. ඒ ලකුණ වෙන මේ සිවුර එක අවස්ථාවක් වෙනවා කාසාව කන්ට කියන කන්ටක කියන ඒ අවස්ථාවේදී නිමිත් ඇති වැඩක් නැහැ කියලා ඒකද අහත දැම්මට පස්සේ සංඝයා නැතුව යන බවයි අදුවාවල සඳහන් වන්නේ ඒ දක්වා සංඝයා සිටිනවා සංඝයා සිටිනවා ඊට පස්සේ නැතුව යනවා නමුත් ඒ සංඝය නැතුව ගියාට පස්සේ නැවතත් සංඝ ශාසනයක් පිහිටවන්නට නම් ගෞතම බුදුරයන් වහන්සේ නමක්ම ලෝකෙහි පහළවන්නට ඕන. එනිසා බුද්ධ ශාසනය පවතින කාලෙහිම පමණයි සංඝයා වහන්සේ ලැබෙන්නේ. ඊට පස්සේ ලැබෙන්නේ නැහැ. එබැවින්ම දුර්ලභයි. දුර්ලභ தත්ත නම් දැකීම බොහෝම දුර්ලභයි. බුදුරජාණන් දක්නට ලැබෙන්නේ බොහෝම දුර්ලභකක්. ඒ වගේමයි සංඝයා දක්නට ලැබෙන්නේ. බුද්ධ ශාසනයක් වෙන ගැටුනේ නැත්නම් සංඝයාට දක්නට ලැබෙන්නේ නැහැ. මක්නිසාද බුදුරජාණන් වහන්සේ ඒ සංඝ සමාජය පිළිටුවා වදාරනවා. අනෝම සත්‍ය පරිභෝගං බොහෝ සත්‍යයන් විසින් පරිභෝග කරන මුතුණනික්කාදී ඒවාට රත්න කියන නාමය දීලා තිබෙනවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රයද ඉතාම උසස් සත්‍යයන් විසින් සේවනයේ භජනයේ පරිපාසනය කරන රත්න තුනක්. අපි උපාසක කියන මේ නම ලබන්නේ ඒ රත්නත්‍රයේ සේවනය කරන නිසා. රත්නත්‍රයන් උපාසකීති උපාසක. රත්නත්‍රයේ විතේ එළඹෙන රත්නත්‍රයේ සේවනය කරන, පරිපාසනය කරන, භජනය කරන. එබැ බැවිනුයි අපට උපාසක කියලා නම දීලා තිබෙන්නේ. උපාසක උපාසිකා කියන මේ නම් දෙක තමයි ගිහි පින්වතුන්ට සාසනික වශයෙන් ලැබෙන නම් දෙක. ගියන්තනේ බෞද්ධ කියන නාමය මෑතකදී පාවිච්චි කරන වචනයක්. බුද්ධාගමේ එන හැටියට නම් සාසනික පිරිස් හතරක් දැක්වෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කිය. භික්ෂු පිරිස, භික්ෂුණී පිරිස. ඒ දෙපිරිසෙන් අප පිළිගන්නා පරිදි දැන් සිටිනේ එක පිරිසයි භික්ෂු පිරිස පමණයි. භික්ෂුණී පිරිසක් නැහැ. ඊළඟට සිටින්නේ උපාසක උපාසිකා. ඒ දෙපිරිස නම් තවමත් ඉන්නවා. එතකොට දැන් පිරිස් තුනක් සිටිනවා. වික්ෂු පිරිසත්, උපාසක උපාසිකා පිරිස. මෙන්න මේ දෙපිරිසම එකතු වෙලා තමයි දුර්ලභව ලැබෙන දක්නට බොහොම අමාරු උසස් සත්‍යයන් විසින් සේවනය කරන රත්නත්‍රය වශයෙන් දැක්වෙන ඒ බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයෙන් අපට මතකින් දැක ගන්නට ඉතිරිව සිටින මහා සංඝයා වහන්සේ සංඝරත්නයට ඇතුළත් වන උන්වහන්සේලාවද රැක ගැනීම බෞද්ධ වූ ගිහි වූ අප කාගේ පරම හිතකමක් වේ අප කල්කේ එහෙම නැත්නම් මොකද වන්නේ මේ ලෝකයට ආලෝකය දෙන මේ ලෝකයට ආලෝකය දෙන මේ ශාසනය ලෝකයෙන් නැතුව යන ලෝකයෙන් නැතිය යම් දවසක ඒ తත්වය ඇති වේද එදාට හිරු දහසක් පැවුවා සම්බු දහසක් පැවුවා ලෝකේ පැතිරෙන්නේ ලෝකයේ නිකම් බලන විට ආලෝකයක් තිබෙනවා මෙන් පෙනුණා බලවත් වූ අන්ධකාරය ලෝකේ පැතිරෙන්නේ ධර්මයෙන් ලැබෙන මේ විදිහේ උපදින්නට ලැබෙනවා එමයයි කියලා එහෙම නිත්‍ය වශයෙන් කීමටද පුළුවන් කමක් නැහැ දැන් අපට සාසනය මුණ ගැසලා ඉතිරේ බුදුරජාණන් වහන්සේ අප අතර ජීවමානව වැඩ නොසිටියා. එයින් අපට ඊතරම්ම පාඩුවක් නැහැ. නැතිකාද උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය තවමත් නිර්පද්‍රිතව අප අතර පවතින. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ ශරීරය ශරීරයෙන් තමන් වහන්සේ ජීවමානව සිටියත් නැත. ධර්මයේ තිබෙනවා නම් ඒ තාක්කල් සාස්ත්‍රීන් වහන්සේ වැඩ සිටින බව දේශනා කර තිබේ. උන්වහන්සේ දිහා බල බලා ඉන්නකම මහාන වෙච්ච වක්කලී හාමුදුරුවන්ට ප්‍රකාශ කළේ ඒ කාරණේම. හින්තේ වක්කලී විනා පූතිකායේන දිත්තේන යෝතෝ වක්කලී ධම්මං පස්සති සෝමං පස්සති. මුළු උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ අද උදේ වැඩ සිටිනවා නම් අපගෙන් බලාපොරොත්තු වන්න. උන්වහන්සේ දිහා බල බලා ඒ දෙතිස් මහා පුරිස් ලකුණු අසු අනු ව්‍යංජන කියන මේවායින් ප්‍රතිමන්විත රූප ශෝභාවෙන් බබලන තමන් වහන්සේ දිහා ශ්‍රාවක වූ වික්ෂු පාපක උපාසිකා කියන මේ දෙපිරිස බලාපොරොත්තු කියන මේ නෙවේ. උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කොට වදාළා. ඒ ඒ ධර්මය වික්ෂු පාපක උපාසිකා කියන මේ තුන් පිරිසටම එකාකාරවම උපකාර පිණිස පවත්නා ධර්මයක්. අන්න ඒ ධර්මයට අනුව පිළිපැදීමයි වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. වෙන එකක් නෙවෙයි. ඒ නිසායි යමෙක් ධර්මයේ දකී නම් හෙතම මා දකී කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා අපගේ අනන්ත උත්සාහයන් අප කුමක් සඳහාද යෙදිය යුත්තේ? මේ ජීවිතයේදීම එහෙම නැත්නම් මේ ආත්ම ජීවිතයකදී ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න. ධර්මයේ දකින්නවා කියන්නේ කුමක්ද? ධර්මයේ දකින්නට ඇතෙන් පුළුවන් කමක් නැහැ. අපිට ඇහෙන් දකින්නට පුළුවන් විෂය ප්‍රමාණය බොහොම සීමා සහිතයි. සීමා සහිත දේකුයි අපිට ඇහෙන් බලන්නට පුළුවන්. එහාට මෙතනම රූපම තිබෙනවා. රූප කියනකොට රූප 28ක් ධර්මයේ ඉගෙනගෙන. ප්‍රධාන වශයෙන් රූප 18ක් දක්වනවා අතලොස් නිෂ්පන්න රූපේ කියලා. සියලුම රූප එකතු කොට දක්වනවා 28ක් කියලා. අතින් සිදු පරිණාමයේ කියන්නේ. මහා භූත රූපය කියලා ඒ අටවිසිය අතරින් හතරක් දක්වනවා මහා භූත රූපය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සුත. මහා භූත රූප. ඒ භූත රූප පොද අපේ ඇහැට ඇහෙන් දකින්නට බෑ. ඇහැට දකින්නට පුළුවන් රූප 28 අතුරින්ම එකම රූපයයි. ඒකටයි කියන්නේ රූපාරම්මණය කියලා නැත්නම් වර්ණ රූපය කියලා. ඒ වර්ණ රූපය හැර කිසිවක් ඇහෙන් දකින්නට බෑ. එහෙමනම් ධර්මයේ දකින්නට තිබෙන්නේ ඇහෙන් නෙවේ. ධර්මයේ දකින්නට තියෙන්නේ නුවණින්. නුවණින් දකින්නට. ධර්මයේ ඒ ධර්මයේ දැකීම තමයි නිවන් දැකීම කියන්නේ. අපි කියනවා නිවන් දකින්නයි කියනවා මිසක වෙන මොකක්වත් කියන්නේ නැහැ. නිවන් දකින්න. කොහොමද දකින්නේ? ඇහෙන් නෙවෙයි, ඇහැට තියෙන එකක් නෙවෙයි නිවන. නුවණින් දකින්නේ. සතර මාර්ග ඥානයෙන් දකින්නේ. ඒක මේ පින්වත්තුන් අභිධර්මාර්ථ සංග්‍රහයේ කියවා පිළිනවා නම් මතක ඇති නිබ්බානං කම ලෝකුත්තර සංඛාතං සතිමග්ග ඥානේන සච්චිකා සම්බං මග්ගඵලාන මාරම්මන භූතං ගාම සංඛාතාය තණ්හාය නික්කන්තත්තා නිබ්බානං විසෞච්ඡති කියන මේ පාඨයෙන් දක්වා තිබෙනවා. ඒ නිවන දක්නට තිබෙන්නේ ඇහෙන් නෙවෙයි නුවණින්. අවර නුවණකින්ද දකින්නේ ලෝකෝත්තර නුවණකින්. මාර්ග ඥානයන්ගෙන්. සතර මාර්ග ඥානයන්ගෙන් මේ නිවන දකින්නේ. සතර මාර්ග ඥාන සතර ඵල ඥාන කියන මේ සිත්වලට නැත්නම් සතර මාර්ග සිත් සතර ඵල සිත් කියන මේ සිත්වලට අරමුණු වෙනවා ඊළඟට අරමුණු වෙනවා අන්න එවන් ධර්මයක් කියවන එතකොට ධර්මය දකින්නට තිබෙන්නේ නුවණින් දැන් ඒක පේනවනේ මා කලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරිදි අප විසින් කළ යුතු වන්නේ කුමක්ද එක විදිහකින් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ඕන. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ඕන. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායි කියන්නේම නිකන් හිතාගන්න එක නෙවෙයි නුවණින් දැකීම. නුවණින් දැකීම. වෙන විදිහක් නෑ කරන්නේ. ඉතින් ඒ සඳහා ඒ ඒ පරමාර්ථය ඇතිව දැන් පිටම අපි බෞද්ධයෙකුට ගැළපෙන ජීවිතයක් ගත කරන්න. පරමාර්ථය ඒක. ඒ පරමාර්ථය සිදු කර ගැනීම සඳහා බෞද්ධයෙකුට ගැළපෙන ජීවිතයක් ගත කරන්නට ඕන. ඒ නිසායි කියන්නේ රත්නත්‍රයේ සරණේ ගියේ ප්‍රමණින් අප උපාසක වූවත් සිල්වත් උපාසක යම් ගන්නේ නැහැ ඒක. සිල්වත් වීම සඳහා කය වචන දෙකෙන් සිදුවන වැරදි වලින් වැළකී ඒවා සංවර කරගන්නට ඕනේ ආරක්ෂා කරගන්නට ඕනේ. අන්න එතකොට අපට සිල්වත් උපාසක උපාසිකාවෝ කියලා කිය හැකියි. සිල්වත් උපාසක. අපට රැක්නක තිබෙන සීල් ඒතරම්ම මහත් සංඛ්‍යාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් දැක්කලා අපට රැක්නක තිබෙන්නේ නිත්‍ය සීල වශයෙන් පංච සීලය. මේ පින්න තුන අප පොහොය දවසේදී අට සීල් සමාදන් වුණයි කියලා. එහෙම නැත්නම් ගිහි දස සීල් සමාදන් රැක්කේ නැtei කියලා. ඒ කියන්නේ ගිහි දස සීල් සමාදන් වුණේ නැtei කියලා. අපට දුක් සීල කියන නාමය ලැබෙන්නේ නැහැ. දුක් සීල කියන නම නමට සුදුසුවන්නේ නැහැ අපි. කොහොම දවස අප සීල් ගත්තේ නැත. එහෙම නැත්නම් විහි දප සීල් ගත්තේ නැtei කියන මේ කාරණේ නිසා දුක් සීල කියන සංඛ්‍යාවට අප වැටෙන්නේ නැහැ. ඒ නිත්‍ය සීල වශයෙන් අප විසින් රැකිය යුතු පංචිල් අප නොරකින්නේ නම් අප දුක් සීල කියන ඒ නාමයට සුදුසු වෙනවා. පන්සිල් රැකේ නැත්නම් එතකොට රත්නත්‍රයේ තරණගිය උපාසකයෙකු විසින් අවශ්‍යයෙන්ම ඊට වඩා උසස් සීල් රැකිය නොහැකි නම් යටත් පිරිසෙන් පන්සිල් රකින්නට ඕන. පන්සිල් රකින්න. කොහොමද රකින්නේ? දිවි දෙවෙනි කුස. ජීවිතයට මුල් තැන දීලා නෙවෙයි. ජීවිතයට දෙවෙනි තැන දී පන්සිල් රකින්නට ඕන. අන්න එහෙම රත්නා පංච සීලය තමයි Tamanට පාරමිතාවක් වන්නේ. මේ පිණුස නැසා ඇතිනේ විසුද්ධි මාර්ගයේ කියන පියාදිකන් දක්වා තිබෙන ගාථාවක් ධනං කජේයෝ කන අංග හේතු අංගං කජේ ජීවිතං රක්ඛමානෝ අංගං ධනං ජීවිතං තාපි සබ්බං කජේ නරෝ ධම්ම මනුස්සරන්තු යන්නේ අන්න අංගං කෙනෙකුට ශාරීරික ආබාධයක් ඇතිලක් අප ගලිනු එක නැත්තාගේ අතේ ඉරහිත මතම ලොකු gediyak හැදෙනවා. ඒ gediy සුව කරගන්නට ඕන. සුව කිරීමට බොහොම අමාරු gediyak. වෛද්‍යවරයෙක් කියනවා ඔබට කියන වියදම් කළ හැකි මේ ධනය නම් ප්‍රමාණවත් නැහැ. මේ gediy සුව කර ගැනීම සඳහා ඖෂධ ආදිය ලබා ගැනීමට වියදම් කිරීමට ඔව් කියනවාද නෑ එහෙනම් ඔක කොහොම තියෙන්න පරිණතේ කියලා නෑ පුළුවන්කම තියෙනවා නම් ණය වෙලා හරි තමා සතු යම් ඉඩමක් එහෙම තිරෙනවා නම් ඒ උගස් කියලා හෝ එහෙම නැත්නම් විකුණලා මේ gediya සුව කර ගැනීමට වෛද්‍යෝපදේශ ලබා ගැනීම වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා වැය කරනවා එහෙම වියදම් කරලා අනුතුරුව වෛද්‍යවරයෙක් කියනවා මොනතරම් බෙහෙත් ගෙදුවන් මේ gediya සුව කරගන්නට බැරි වුණා දැන් ටිකක් නරක පැත්තට හැරිලා තියෙන්නේ. මේකේ මුල් ඇදලා තියෙනවා. මේක පිළිකාවක්. ඒක නිසා දැන් ඔබගේ ජීවිතය බේරා ගන්නට නම් කල යුතු පිළිදෙන්නේ. උරහිත ළඟින්ම අත ගලවා දම මේක. එහෙනම් එහෙම නැත්නම් ඔබට ජීවත් වන්නට බෑ. ටික කලයි ජීවත් වන්නට පුළුවන් යන්නේ මේ මුල් හෘදවත්ව පැත්තට ඇදී ගියොත්. ඔබගේ මරණය සිදුවන්නේ ඒකාන්තයි. මොහු කියනවා මේ අත නැතුව මොකටද මං ජීවත් වෙන්නේ දැරෙලා ඉන්නේ කියලා නෑ. එහෙනම් ඉක්මනට අත ගලවන්නේ කියලා. මොකද ජීවිතය අතට වඩා ප්‍රියයි තමයි. ඒ නිසා ජීවිතය බේරා ගැනීම සඳහා අත ගලවන්න තියෙනවා. ඒ සීලය ගැන කියන්නේ කොහොමද? සීලය ගැන කියනවා ඒ සීලය පිළිබඳව උසස් තනක් දෙන තැනත්තා. ජීවිතයේ ගියත් ඒ සීලය නම් දින ගන්නේ නැති. ඒකයි දෙනන්නේ ධනං සගේ යෝකන අංග හේතු. ධනෙ කැප කරනවා, ධනෙ වැය කරනවා, ශරීරයේ අවයවයන් දේරා ගැනීම සඳහා. අංගං සගේ ජීවිතං රක්ෂමානෝ. ඒ වගේම ජීවිතය රැක ගැනීම සඳහා ඒ ශරීරයේ අවයවයන් කැප කරනවා. අංගං ධනං ජීවිතං සාති සම්බන්ධ ධනය අංග ජීවිත කියන මේ සියල්ලම මේ සියල්ලම කෙනෙක් කැප කරනවා ධම්ම මනස්කරන්තු තමන් රක්නා සීලය ගැන සිහි කරන තැනත්තා තමන් රක්නා සීලය පිළිබඳව සිහි කරන තැනැත්තේ ඒ සීලය බිඳගන්නේ නැතුව තමාගේ ජීවිතය කැප කරනවා ඒ කියන්නේ සීලකතු හැටියට මැරෙන්නට ලෑස්ති වෙනවා සීල් බිඳගෙන ජීවත් වෙනවාට වඩා ඒකයි කියන්නේ අන්න එබඳු තත්වයකින් සත් තත්වයකින් අපේ සිල් ආරක්ෂා කිරීමට අප ලෑස්ති වන්නට ඕනේ. එහෙම සීලයක් තමයි අපව නිවන කරාගෙන යන්නේ. දැන් සීල පාරමිතා කියලා කියන්නේ අන්න එබඳු පාරමිතාවක් ගන්න එබඳු සීල. එහෙම නැත්නම් සමහරෙකුගේ සීලය යම් කාරණයක් සීමා කොටයි පවතින්නේ. කියනවානේ අත්ති සීලං ලාභ පරියන්ත අත්ති සීලං යක පරියන්ත අත්ති සීලං ඥාති පරියන්ත ඔය විදිහට දක්වනවානේ සමහරෙකුගේ නැත්නම් අප බොහෝ දෙනෙකුගේ සීල යම් යම් දෙයක් සීමාකටයි පවතින්නේ කෙනෙකු සිටිනවා මම කිසි දිනක බොරුම කියන්නේ නී කියලා සමාදම්ව රකින්නවා සීලය ඔහුට බොරුවක් කියන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ යෙදෙන්නේ නැති තාක් කල් ඔහු බොරුම කියන කෙනෙක් ඒ දොරින්ම කියන කෙනෙක් තනාව සෑහීමකටපත් වී සිටිනවා. මං කවදාවත් බුරු කියන්නේ නැහැ. බුරුම කියන කෙනෙක් නෙමම. කියලා Taman පිළිබඳවම සලකාගෙන සිටිනවා. Tamanට අවස්ථාවක් ලැබෙනවා. තවත් අවස්ථාවක් විශාල ලාභයක් ලැබෙන අවස්ථාවක්. ඒ විශාල ලාභය ලබන අවස්ථාවේදී ලාභය ලබා ගන්නට නම් තමාට කියන්නට වෙනවා මේ තෙක් කල් නොකියා සිටි බොරුව යන්නට වෙනවා. දැන් ඔහුට තෝරා ගන්නට වෙලා තිබෙනවා දෙකෙන් එකක්. එක්කෝ බොරු නොකීම කියන මේ තෝරා ගන්නට ඕන. එහෙම නැත්නම් ලාභය තෝරා ගන්නට ඕන. ලාභය හිම්කොට බොරු කීමෙන් වැළකීම කැලැත්තේ ලාභය ලබා ගැනීම සඳහා Taman එකෙක් කල් තමා හිතාගෙන හිටියේ ඇතියට නම් දිවි දෙවෙනිකට ආරක්ෂා කළ ඒ බොරු නොකියන සීලය දින ගන්න. විඳගෙන ලාභය ලබනවා. ලාභය ලබනවා. එතකොට ඔහුගේ සීලය පැවතුනේ ලාභයේ සීමා කොට. ඒ වගේම සමහරෙකුගේ සීලය ඥාතියා සීමා කොටයි පැවතුනේ. අපි ගන්නේ මේ බොරු කීම ගැනම තමන්ට අවස්ථාවක් දෙනවා වරදකට අසු තමාගේ ඥාතියාව බේරා ගන්නට. ඒ වරදකට අසු ඥාතියාව බේරා ගන්නට තියෙන එකම උපක්‍රමය නම් බොරුවක් කියන එක. හැබැයි Taman මෙතෙක් කල නම් ඒ විදිහේ බොරු කියලා නැහැ. දැන් ඥාතියව බේරා ගන්නට ඕන. අඩු ගණනේ කියන්නට ඕන. ඥාත් තමා ඉන්නේ මේ කොළඹ සිට හැටම කීයක් පමණ ඈත. කොළඹදී මේ ඥාතියා මේ වරද කරලා තියෙන්නේ. දැන් කියන්නට ඕනේ මේ දවසේ ඒ වෙලාවට හැටම කීයක් ඈත සිටි තමාගේ නිවසෙහි මේ ඥාතියා සිටියේ. මේ දවස ගත කළේ එහි. ඕකයි කියන්නට තියෙන බොරුව. ඒ ඥාතියා බේරා ගැනීම සඳහා ඒ බොරුව කියනවා. සමාධි ශික්ෂාපදයේ ගැන සැලකන්නේ නැතුව. එතකොට ඔහු එතෙක් කල් බොරු නොකියන්නේ නෙයි කියා ශික්ෂාපදයක් සමාදන් වුණත් ඔහුට බොරු කියන්නට අවස්ථාවක් ලැබුණේ නැති නිසා ඔහු සීලකෙක් හැටියට සිටියා. නමුත් බොරු කීම කියන මේක ඕ නැත්නම් බොරු නොකීම කියන මෙය මේ දෙකෙන් එකක් තෝරා ගන්නට මේ විදිහේ මර්මස්ථානයකට පැමිණි වේලේ ඔහු Taman එතෙක් රක්ෂා කළයි කියා කලකාගෙන සිටී. ඒ ශික්ෂාපදය ඔහු කඩන. මෙන්න ඔහුගේද සීලය කවරක් සීමා කොටද පැවතුනේ ඥාතියා සීමා කොට. ඥාතියා. අන්න මේ විදිහේ සිල් තියෙනවා මිනිසුන් රක්නා. එවැනි සීලයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නේ. සමාජයේ සීලය පිළිබඳ සමාජ අනුන්ට සිල්වත් බව පෙන්වන්නට නෙවෙයි අපි සිල් රකින්නේ. ඒකද මතක තබා ගත යුතු කර්ම. අපි පොහොය දවසේදී විශේෂ අඳුමක් අඳගෙන සිටින්නේ අනුන්ට අපි සිල් රකින්න අයයි කියලා පෙන්වන්නට නෙවෙයි. ඒක එක සංකේතයක් හැටියට පාවිච්චි කරනවා මානම් කලකන්නේ එලෙසයි. ඒක මොකදද? එදාට අප වෙනත් දවසක අපව මුණ ගැසෙන අය සිටිනවා අපේ ඥාති මිත්‍රයා අපි එදා සිල් සමාදන්ව සිටින බව අපේ ඇඳුරෙන් දැනගත් බව. විරුදාට අපත් සමග උත් කරන කතා බහ. කතා බහ තමයි විකට ඕකාදීක යන දේවල්. එදා වුන් ඉන්නේ නෑ අපත් සමග කතා කරන්නට. එයා සිල් සමාදන් වෙලායි කියලා. ඒ කතා බහට එන්නේ නෑ. ඒ වගේම අපේ ඒ විශේෂ ඇඳුම අපට මතක් කර දෙනවා නැවත නැවතත් මේ ඔබ සීල රකින අවස්ථාවක් කියලා. මේන විශේෂ සීලයක් රකින අවස්ථාවක් කියලා. ඒකටත් ඒ සිල් අනුව උපයෝගී කරගත හැකියි. ඒම විසක. අනුන්ට අඟවා කියන්නේ නෙවෙයි මේ අප අඳින්නේ මම සීරාජන කෙනෙක් කියන්නේ. ඒක නෙවෙයි අදහස. අනුන්ට පෙන්වන්නට සිල් රැකින්නෙත් නෑ කියන්නේ. සිල් කියන්නේ රවණ කරන්නේ වෙන කාටවත් නෙවෙයි තමා. තමා සිල්ලෙක් නම් තමාට ඒ යහපතක් වෙනවා. ඒ වගේම තමන් නිසා අනුන්ට කාටවත් කවදාවත් වන්නේ නැහැ. සමාධියේ මේ යහපත් බව තුළ නිසා. එබැවින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ බදාලේ යම් කෙනෙකු සතුන් මරීමෙන් වළකීද, සොරකම් කිරීමෙන් වළකීද, කාම මිත්‍යාචාරයෙන් වළකීද, බොරු කීමෙන් වළකීද, මත්යන් පානයෙන් වළකීද ඒ තැනත්තා. ලෝකයාට මාතු අබේ දානයක් දෙනවා ඉතින්. අබේ දාන. ලෝකයා තමා නිසා බියටපත් වෙන්නේ නැහැ. අපි ගනිමු සතුන් මරණ කෙනෙකු පිළිබඳව. සතුන් මරණ කෙනෙකුන් පිළිබඳව සත්‍යයන්ට ඇතිවන්නේ කොයිතරම් බියක්ද? මරණ බිය ඇති වෙනවනේ. මරණ බිය ඇති වෙනවා. දැන් හරක් මරණ මිනිසාවකට දත්තාගෙන යන හරකා. ඒ මිනිස්යාගේ ගඳ දැනෙන විටම ඇතිවන්නේ මහත් මරණ බියක්. මරණ බියක් ඇති. එතකොට තමයි සතුන් නොමරණ කෙනෙක් නම් ලෝකයේ කවර තරම් පිරමත හෝ සත්වයකට Taman නිසා මරණ බියක් වෙන්නේ නැහැ. ඒ නිසා තමා ඒ හැම කතුන්තම දෙන්නේ අභය. ඒකයි අභයදානය කියන්නේ. බිය නැතුව රසන්නට පුළුවන්. Taman සොරකම් නොකරන්නෙක් නම් මොනතරම් වස්තුවේ ඇති අසල්වැසියෙකුට වුවත් තමා නිසා බයක් වෙන්නේ නැහැ. අසෝලා මගේ වස්තුව පැහැර ගනිවි කියන බිය නැහැ. බොහෝ සොරකම් නොකරන්නෙක් නිසා. කොයිතරම් හැඩවැල ඇති රූප సౌందර්යයෙන් යුක්ත වූ භාර්යාවක් සිටින කෙනෙකුට වුවද කාම විත්‍යාචාරයෙන් ගලතුරු පින්නතෙක් හිතා කවදාවත් බියක් වෙන්නේ නැහැ. ඒ වගේම බොරු නොකියන්නෙකුගෙන් මොහු කවර හෝ බොරුවක් කොට මාව මොන අවස්ථාවකදී අමාරුවේ දමයිද කියන එහෙම බියක් කාහටවත් වෙන්නේ නැහැ. මත්යන් නොගන්නෙකු නිසා මත්යන් දීලා කරවල අඳබබර කලකෝලාහල කියන මේවා නිසා කාහතරි යෙක්කේද එවැනි වියක් කාහටවත් වෙන්නේ නැහැ මත්කමින් ගැලකුම් කෙරෙහි. එබැවින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ පංච සීලය රක්ෂා කරන තැනත්තා ලෝකයාට මහත් වූ අභය දානයක් දෙලවයි. එදින් බෞද්ධ වූ අපට මේ ශික්ෂාපද පහක් ඇති මේ පංච සීලය රත්නක බුදුරජාණන් වහන්සේ නියම කොට වදාළේ දෙබ්බා වදාළේ මේ සාසනයේ සමනක් ලැබෙන ශික්ෂාපද පහක් නිසා නෙවේ මා කලින් සඳහන් කළ පරිදිම මේක වඩා උසස් වී රැකී අය බුද්ධ කාලයට කරත් සිටියා ඒ සංකීර්ණයේ කියන මේ රත්නා බල මිනිසකු විසින් අවශ්‍යයෙන් කළ යුක්තා වැදගත් මිනිසෙකු විසින් මනුෂ්‍ය ධර්මයක් හැටියට මනුෂ්‍ය ධර්මයක් හැටියට මේ සංක දුක්කර්තයෙන් ගැලපිය යුතුයි. ඒ නිසා ඉතිහාමුදුරුවෝ ඒ සංක සීලය රැකීම බෞද්ධ ගීලංගෙන් බලාපොරොත්තු වන. සංක දුක්කර්තය. ඊළඟට ඉතින් සිල්වත් ධර්ම පරණක් නෙවෙයි කෙනෙකුට සීලය පරණක් නෙවෙයි මේ සාසනයෙන් ගන්න තිබෙන්නේ. මා පෙන්නවා රත්නත්‍රයේ සරණ යාම නිසා උපාසක වෙනවා. සංසීල ප්‍රධාන වශයෙන් සංසීල රැකීම නිසා සිල්වත් උපාසකෙක් එතකොට සීවත් උපාසකෙක් නම් Taman වැරදි කරන්නේ නෙවෙයි. තමාගේ අමුදරු පෝෂණයට වියද වැරදි කරන්නේ. එහෙම වැරදි නොකරන දහදින්තෙන් අමුදරුවන් පෝෂණය කරන රත්නත්‍රයේ කර්ම යන සීවත් උපාසකෙක් වෙනවා. ඒ සීවත් උපාසක උපාසිකාවන්ට සතරේන්ද්‍රයාගේ පවා নমස්කාරය ලබන්නට සිදු. ඒ බව දැක්වෙනවා මේ දහස්සා පුණ්‍ය කරා සීලවන්තෝ පාසිකා ධම්මේන බාරං සූත්‍රෙති තීනමස්සාරි මාතමී කියන මේ ගාථාවේ සංවිතරිකාගෙන මාතමී දිග පුත්‍රයාට සතරමේරේන්ද්‍රයා කරන ක්‍රියාවක් දැකලා අසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කීවේ ඔයයි මනුෂ්‍ය ලෝකේ වාසය කරන රත්නත්‍රයේ තරණගිය පංචී රත්න දහමෙන් අමුදරු පෝෂණය කරන යම් සාහිත්‍යයේ වෙද්ද ඔවුන්ට මේ මාගේ নমස්කාරය අන්න එහෙම සත්‍ය දේවේන්ද්‍රයාගේ පවා নমස්කාරය ලැබීමට පුළුවන් වන උපාසක භාවයට පත්වීමට අප හැමදෙනාම උත්සාහ කළ යුතු බව මා සඳහන් කරමින් මට නියමිත වේලාව ගත වී තිබෙන බැවින් මගේ කතාව අද මෙතකින් නවත්වනවා ආ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවද? සම්මිය පිහිටුවන්නට.